කාලය හුඟක් ගෙවිගෙන යනවා අරුන්දති දොස්තර නෝන අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාවේ මුලදී ඔබ වහන්සේ <laughs> කිව්වනේ මේ වෛද්‍යතුමියක් ඉන්නවා මේක <laughs> මේක ශ්‍රද්ධාව තවත් වැඩි වේවා කියලා ප්‍රාර්ථනාවෙන් කියන්නේ ස්වාමීන් අර මේ <laughs> ඒ ලිම් බඩ්ස් කියන්නේ බුබුල ඔබ වහන්සේ ප්‍රවසු විදිහට ওই බුද්ධ වචනේ තිබෙන විදිහට සුමාන හතරෙන් පස්සේ තමයි ඒ අප කියලා ඇති වෙන්නේ. ඉන් පසු දවස් 4ක් 5ක් කියලා තියෙනවා. නමුත් ඒක සම්පූර්ණ වෙන්නේ සුමාන 8ක් වෙනකොට. එතකොට ඔළුව ඒ බුබුල වගේක හැදෙන්නේ සුමාන 7ක් කියලා. ඉතින් හරිම පුදුමයි ස්වාමීන් වහන්සේ මොකද මේවා හොයාගන්න විද්‍යාඥවරු විද්‍යාඥයන් ඉමේජින් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් මොනවා මොනවා පාවිච්චි කරලා දන්නේ නමුත් බුදුහාමුදුරන්ගේ ප්‍රඥාවෙන් මෙවැනි දේ මේ විදිහට සූක්ෂමව සතියටම හරියට ගැලපෙන විදිහට අද ඔබ වහන්සේ දේශනා කරනකොට තමයි මට තේරුණේ පවසා තිබෙන බව. ඒක අර යක්ක සංයුත්තේ සූත්‍රයක තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද ඒ මූලික කලල අවස්ථාවේ ඉඳලා ඒ කලලය කියන්නේ මොන වගේද ඒකේ ස්වභාවය පාට ඒ ඒ ප්‍රමාණ ඒව පවා දේශනා කරලා තිනවා ඊට පස්සේ අනුක්‍රමයෙන් ඒ ඝනත්වය වැඩි වෙනකොට ඒවැ ස්වභාවය ඒ හැම එකක්ම පවා ඒ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඉතින් ඒක තමයි ඇත්තටම තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥානයේ තියෙන අසිරිමත් බව. ආ. ඉතින් ඔබතුමී එක මතු කරපෙක් ගොඩක් හොඳයි. එතකොට අර අහන පිරිසට මේ ධර්මයේ තියෙන මේ කාරණා අද නවීන මේ විද්‍යාත්මක ඔව් උපකරණ වලින් කොහොමද AI සනාත කරගෙන තියෙන්නේ කියලා මේ දෙකම එකතු කරගත්තාම ඔබතුමී කිව්වා වගේ වඩාත් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව ඇති කරගෙන මේ ධර්මය ඇසුරු කරන්න යම් පෙළඹීමක් ඒ තුලින් ඇති වෙනවා. එහෙමයි සාදු සාදු. හොඳයි. දරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ.